පරම විශ්වාසවන්තයණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ජරාමරණ අපි හාගෙනනවා කියන එක කිසි සැකයක් කිසි සැකයක් නෑ. අපි හැමෝම වටකරගෙන හාත් පස මරණය ජරාව මේ වෙලාවෙ රොක්වමින් රොක්කමින් තියෙනවා. ආං ඒකෙන් බේරෙන්ඩ නං කුසල චරියාවේ සමචරියාවේ හැසිරෙන්ඩ මයි දේශනා කළේ. ඇහුවේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයෙන් මොනවද කරන්න. මේ ජීවිතයේ කොච්චර කොච්චර වටිනවද. මොන තරංඩං උතුම්ද. එක ප්‍රමාණයේ සීමාව සීමාව කියන්න බෑ. අපි ආවි පින්කර ගණ්ඩ කොහෙ ඉඳලද හුඟක් දෙනා දෙව්ලොව ඉඳලා. එහෙමනම් ඒ පින්කර ගණ්ඩ එනකොට ඒ ප්‍රඥ්ඥාවන්ත දෙවිවරු මේ සුගතියේ කොහාටද යන්නේ කියන කාරණාවයි බලන්න. සුගතියේ කොහාටද යන්නේ කියලා බලහම මනුස්ස ලෝකේ කියලා කියහම කොයි තරම් දුරට පැතිරිලා තියෙනවද අපි විතරද මනුස්ස ලෝකේ ලංකාව විතරද එහෙනම් අපි දන්නවා තව හාත්පස පැතිරිච්ච මිනිස්සු ඉන්න රටවල් කොච්චර තියෙනවද මේ ඔක්කොම සුගතිය හැබැයි ඒ සුගතියේ හැමතැනම පින් කරන්න බෑ පින් කරන්න පුළුවන් තැන් තියෙන බොහොම සීමිතව ආන් ඒ නිසා අර ප්‍රඥාවන්ත දෙවිවරු බලනවා කොහේ ඉපදුනොත්ද හොඳ ඒගොල්ලො සැපහොයන්නේ නෑ වෙනත් දියුණු රටක ඉපදුනොත් අවුරුදු හැට හැත්තෑවක් සීයක් හොඳට සැපවිඳින්ට පුළුවන්නේ දියුණු රටක ඉපදුන හරි සැපයි ජීවිතය. නමුත් මේ ලංකාවවාගේ දුප්පත් රටක ඉපදිලා ඒ රටවල් වල තියෙන සැප මෙහෙදිවිඳින්ට මෙහෙදිවිඳින්ට බෑ. අර ප්‍රඥාවන්ත දෙවිවරු දුක්විඳින් ලවුනාට කමක් නෑ මෙන්න මේවාගේ රටවල්ල ලැවිල්ල උපදිනවා. ඇයි අවුරුදු හැට හැත්තෑවක් දුක්විඳින්ට වෙනවා. ඒ වනාට තිසරණ පන්සිල්ලි පිහිටලා බොහොම පින් කරන්න පුළුවන්. අර මිත්‍යා දෘෂ්ටික රටවල්ලොල ඉපදිලා කාලබීල ඇඳල පැළඳලා සැපවිඳින්ට පුළුවන් නමුත් පින් පව් ගැන දන්නේ. තුනුරුවන් නෑ. හොඳට සැපවිඳලා මැරිල ගිහිල් අවුරුදු කෝටි ගානක් දුක්කිඳිනවා. මෙහෙ අවුරුදු හැට හැත්තෑවක් දුක්විඳලා හරියට ශ්‍රද්ධාව පිහිටියුත් මැරිල ගිහිල්ල කෝටි ප්‍රකෝටි ගානක් සැපවිඳිනවා. එනම් ටික කාලයක් දුක්විඳලා හුඟක් සැපවිඳින්ට තියෙනවා නං අපි හැමෝම කැමති ඒකට. හැම වෙලාවෙම භාගිතුන් වහස දේශනා කළේ සුළු සැපය අතහරින්ට. හැම වෙලාවෙම සුළු සැපය අතහරින්ට දීර්ග සැපයක් උදෙසා. එහමනම් මේ ලබාගත්ත උතුම් මනුස්ස ජීවිතය කියපු වචනය අපි මේ කතා කරන්න. මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලබද. අපේ භාගිතුන් වහන්සේ මනුස්ස චුති සූත්‍රයේ අපූරු උදාහරණයක් පැහැදිලි කළා. මේ කරුණු කලින් දේශනාවල්ලත් මේ අය අහල ඇති. නමුත් මේ කාරණාව සම්පූර්ණ කරන්න නිසා. මේ මනුස චුති සූත්‍රයේ සඳහන් කළේ මේ මහපොළොවෙන් භාගිතුන් වහන්සේගේ ශ්‍රීහස්ත දහතුවේ නිය දහතුව මතර වැලි ටිකක් කරගන්නවා. අරගෙන භික්‍ෂූන් වහන්සේලාට පෙන්න ලාහනවා මහනෙන. මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි එහෙම නැත්තං මහපොළොේ වැලිද වැඩි. ස්වාමීනී පෘතුවයේ වැලි ප්‍රමාණයම වැඩි භාගිතුන් වහස දේශනා කරනවා මහනිනී මෙහෙන් මරණයට පත්වෙන මිනිස්සු. ආපහු සුගතියට එන්නේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. එනම් මැරෙන මිනිස්සු ආපහු සුගතියට එන්නේ ඒ තරම් සුළු පිරිසයි. මේක අට්ටකතාව පැහැදිලි කරනවා මුළු නිය පොත්ත උඩම වැලි තිබුණි නෑ කියලා. එනම් කොහෙද වැලි තිබල තියෙන්නේ. භාගිතුන් වහස සඳහන් කළේ අපේ නියපොත්ත ඇගිල්ලෙන් ගිල්හිලා ඉස්සරහට දික්කෙනවා ඇදිලා ඇදිලා. ඉස්සරහට දික්කෙනකොට අපි කපනෝ. ඒ කපනකොට අර ඇගිල්ලට ඇලිලා තියෙන නියපොත්ත එහෙම කපහම මසුත් එක කැපිල තුවාල වෙනවා. තුවාල වෙන එක වලක්ක ගණ්ඩ ඕන නිසා මසට නූලක් දෙකක් ඉඩ තියලා තමයි අපි නියපොතු කපන්නේ. එහෙම නියපොතු කපල අංගිලි ටික දික් කරලා බලහම නියපොත්තේ මස්වලට ඇලිච්ච ප්‍රමාණය රතු පාටට පේනවා. අපි නියපොත්ත කපල ඉතුරුවෙච්ච හරිය සුදු පාටට පේනවා. ආන්ගේ ස්වල්ප වූ සුදු පාට ප්‍රමාණය තමයි වැලි තියාගත්තා කියලා අට්ට කතාව සඳහන් කරන්න. දැන් පින්නතුන අපි කල්පනා කරලා බලන්ඩෝනෑ. ඒ තරං සුළු පිරිසද මනුස්සලෝකෙට එන්නේ. දැම් මනුස්සලෝකෙ ඉන්න අපි ඒ නියපොත්ත උඩට ගොඩවෙන්ඩ තරං වාසනාවක් කරපින්නගෙන මේ වෙනකොට ඉන්නවද කියලා. ඉතාම සුළු පිරිසකට අවස්ථාව තියෙන්නේ ඒ නියපොත්තට නගින්ට මමත් සුදුසුද කියලා කල්පනා කරන්නුවන. මම ඒ විදිහට කටයුතු කරලා තියෙනවද කියලා හිතන්ඩුවන. අර්රිම දුර්ලභ මනුස්ස ජීවිතය. අපි අපි ගැන දන්නේ නෑ. අපි අපි ගැන හිත්තල නෑ. අපි අපේ වටිනාකම අවබෝධ කරන්නේ නෑ. ඇයි කවුරුවත් තමන් ගැන හිතුවේ නැත්තේ. තමන් ගැන හිතුවෙනෑ කියලා කියන්නේ මේ සසරත් එක්ක තමන් ගැන හිතුවෙනෑ. නැත්තම් මං ඉගෙන ගන්නේ කොහොමද මං දනවත් වෙන්නේ කොහොමද මම ලස්සන වෙන්නේ කොහොමද අනිකා පරේලා ඉහලට එන්නේ කොහොමද ඒ සඳහා මොනවද කරන්න ඕනේ අනික් අයගේ දේවල් කොල්ල කනවද ඉඩකඩම් මං කොල්ල කනවද නඩු කියලා හරි ගන්නවද මේ මේ දේවල් ඕන තරන් අපි හිතනවා නමුත් ලැබිච්ච ජීවිතයට සාධාරණයක් කරන්නේ කොහොමද කියලා ඒ පැත්ත හිතන්නේ නෑ. ආං එහෙම නොහිතයින්නේ අපි ධර්මය දන්නේ නැතිහින්ද. ඒකයි අනුන්ගේ දේවල්ම කඩා වඩා ගණ්ඩ උත්සාහ කළේ. ඒකයි වංචා කළේ ඒකයි දූෂණ කළේ ඒකයි භීෂණ කළේ ඒකයි අල්ලස් ගත්තේ. අපි මේ අපි ගැන දන්නේ නෑ. සසර ගැන දන්නේ නෑ. බොහෝම ඉගෙන ගත්ත කියලා අපි බොහෝ අයට කියනවා. ලෞකික විෂයන් මිත්‍යා ධර්මයන් මිත්‍යා විෂයන් බොහෝම ඉගෙන ගත්තා. ඒ සම්බන්ධයෙන් උපාදි දෙකතුන පාස් කරගත්තා. ඉතින් සමාජයේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ බොහොම බුද්ධිමත් අය. ඉතා උගත් අය. බොහොම ඥානවන්තයි. හැබැ ඒ අයගෙන් ඒ ඥානවන්ත උගත් බවක් පේන්නේ පේන්නේ නෑ. එක පොතට විතරක් සීමා වෙච්චි එක. ඉගෙන ගත්ත කෙනා බුද්ධිමත් කෙනා කවදාවත් තමන් නිසාවත් අනුන් නිසාවත් තමන්ගේ සංසාරට හානි කරගන්නේ. නමුත් උගත් බුද්ධිමත් කියන බොහෝ දෙනාගෙන් අපි දකින්නේ මේ වංචා කරනවා අල්ලස් ගන්නවා හොරකං කරනවා ඒවාගේ දේවල් සමාජ ජීවත්වෙනකොට අපි ඕන තරන් ඕන තරන් දන්නවා. දෙනම් ඒගොල්ලු ධර්මානුකූලෝ ජීවිතයේ දිහ බල්ල නෑ. එහෙම බලන්ඩ ඒගොල්ලන්ට ධර්මය කවුරුවත් උගන්නලත් උගන්නලත් නෑ. ආන්ගේ තත්ත්වය නිසා වර්තමාන සමාජයේ මහ භයානක අනතුරකට ඇද වැටමින් තියෙනවා. තිසරණ නෑ පන්සිල් නෑ. හැමෝම පාපයෙන් පිරිලා. මිත්‍යා දෘෂ්ටික වෙලා. අන්තවාදී වෙලා. කටයුතු කරන්නේ තමන්ගේ පැත්ත විතරක් ලොකු කරගණ්ඩ හිතාගෙන. ඒක භානකත්වේ තේරුම් අරගත්තනෑ. හරි උතුම් මනුස්ස ජීවිතය. මේ ශ්‍රේෂ්ඨ ජීවිතය අපිට හම්බුනේ හුඟක් වියදන් කරලා කියලා තමයි කියන්න වෙන්නේ. මොනවද වියදන් කරලා තියෙන්නේ කුසල් වියදන් කරලා. නැත්තං මෙහෙම ජීවිතයක් හම්බෙන්නේ නෑ. ඒ අතර බෞද්ධයෙක් වෙලා ඉපදෙන්ට තවත් හුඟක් වියදන් කරන්න ඕන. තවත් හුඟක් පින් කරන්න ඕන බෞද්ධයෙක් වෙලා ඉපදෙන්ට. ආං ඒ තත්ත්වය උදාපත් කරගන්න අපි කටයුතු කරලා. සංසාරය මහ පුදුම විදිහට කරාපු කුසල් වියදැන් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උදෙසා. ආංගේ අති උදාර්තර වූ මනුස්ස ජීවිතය සුරක්ෂිත කරගන්න නම් මොනවද මහරජ කරන්න ඕනි කියලායි භාගිතුන් වහස ඇහුවේ. ආං ඒ වෙලාවෙ සඳහන් කළේ කුසල චරියාවේ සමචරියාවේම තමයි හැසිරෙන්ඩ ඕනි. දැන් එහෙනම් අපි කල්පනා කරන්න ඕනෑ. ඒ කුසල චරියාවේ සමචරියාවේ අපි හැසිරි නවද කියලා. ශ්‍රද්ධාදී ගුණ ධර්ම අපි ගාව කොයි තරන් දුරට වැඩිල තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට භාගිතුන් වහසගේ හැබෑ ශ්‍රාවකයෙක් බවට පත්වෙන්ට වුවමනා විදිහට අපි කටයුතු කරනවාද කියලා. මතක තියාගණ්ඩ ඕනෑ ජරාව හතර පැත්තෙන් වෙනවා මරණය හැම පැත්තෙම වට කරලා තියෙනවා. කොයි වෙලාවේ අපේ ජීවිතය පැහැර ගනීද දන්නේ. නමුත් මේ භයානක සංසාරයෙන් අතමිදෙන්ට සතරාපායෙන් බේරෙන්ඩ මේ වෙනකොට මං කොයි තරං වීරය වඩල තියෙනවද මොනව හම්බ කරලා තියෙනවද කියල කල්පනා කරන්න වෙනවා. පින්නතුනී පබ්බතුූපම සූත්‍රයයි අපි සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රයට සම්බන්ධව තව කරුණු රාශියක් සාකච්ඡා කරන්න ඕනේ.